ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බ්‍රහස්පතින්දා ඇති කරගත්ත චාරිත්‍රාක් හැටියට කටකලියාවේ හිටියා ධර්මදේශනාවක් සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි සීලම දෙනා ධර්මදේශනාව සඳහා tempත් වෙමු සාදුකාරය පවතුමු සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යෝ ශුඤ්ඤ ගේහානි චේවති සෙය්‍යෝ සෝ මුනි අත්ථ සංඤිනෝ වෝ සජ්ජ චරේය තත්තසෝ පටිරූපං හි තථා විදස්සතං තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්ස්නේයනි ශ්‍රද්ධා උච්ච සම්පන්න පින්වත්නි ඒ ගාථා බන්ධනය හෝ කියන දේවල් වාක් කාලවට අහලා හුරු එකක් නෙවෙයි 아무තු ධර්මතාවයකුත් තියෙන වගේම කනට හුරු නැති ගතියක් තියෙනවා ඉතින් මේ ගාථාව මේ ගාථාව ත්‍රිපිටකයේ ඉන්නේ සර්වජන් වහන්සේ සහ මාරයත් එක්ක ඇතිවෙච්ච කතා සංවාදයක්. නැත්නම් දෙපසක් කියලා කියන්න පුළුවන්. සංසිද්ධියක් කියන්න පුළුවන්. ඉතින් මේක අපිට හම් වෙන්නේ සංවිතනිකායේ මාර සංවිත්තේ. අපි ඉතිසලා කෝස්වල සංවිත්තේ කරා. ඊට පස්සේ දේව පුත්තු සංවිත්තේ කරා. ඊට ඉස්සලා දේව සංවිත්තේ කරා. ගතඝාතක වර්ගයේ ඉතින් මේ සූත්‍රවල තියෙන පොදු ලක්ෂණ තමයි වාක් වේලාවට සාරාර්ථේ පින්ඩාර්ථේ කියන්නේ ගාථාව. එහෙම නැත්නම් තනි ගාථාවක්. පොඩි සමහර වෙලාවට පුංචි කතන්දරයකුත් තියෙනවා. ඒක වෙනසන සගාතක වර්ගය කියලා දාලා තිනවා ගාථා සහිතයි. අගේ ධම්මපදයක්. ඉතින් මෙතනදී ඇති වෙන සංසිද්ධියක් අපි මේක ඉස්සලා කීප වතාවක් මාර්ග සංයුත්තේ ඉදිරිපත් කරගත්ත සන්දර්භයෙන් තමයි තේරෙන්නේ. සාමාන්‍ය අපේ වචනේ කියනවා නම් බුදු වුණාට පස්සේ මාර්ය ඇවිල්ලා බන්නා බුදුරජාණන් වහන්සේව රවට්ට ගන්න බය කරනවා. ඉතින් ඒකකොට සාමාන්‍ය කෙනෙක් අබෞද්ධයෙක් පව් කරන කෙනෙක් රවට්ට ගන්නවා කියන එක කොහොමදක්වත් ප්‍රශ්නයක් නෑ. ඉතින් රැවටිලි වලට උත්තර දෙන්න තමයි ඔය නත්තර කාර්යෝයි කේන්දර බලන මිනිස්සුයි පිරිසුල්කට ගහන්නයි එහෙම නැත්නම් සෙච්චයි වස්තවි කියන්නේ පෙළඹිලා ඉන්නේ. ඒ මිනිස්සුත් ඉන්නේ මායයට බයි. නිසා මේ මිනිස්සු මේ මේ කැළඹීමකට දෙයක් කරනවා මිසක් එහෙම අඩිය පාදගෙන තේරුමක් ඇතිව ගන්න කෙනෙක් නෙවෙයි. අපි පිළිගන්නේ සර්වඥතා ඥානෙ පහළ කරගත්ත ඒ සර්වඥාන් වහන්සේ මාර්ගයේ මිදිලයි කියලානේ. නමුත් මේ මාර්ග සංකේත පුරාවටම තියෙන්නේ සර්වඥාන් වහන්සේත් එකක් එක එක જાති විද්‍යාවල් ගන්න පටන් ගන්න තියෙනවා මාර්ගය. ඉතින් එතකොට අපිට හිතා ගන්න පුළුවන් උගාක් වෙලාවට අපි වගේ සාමාන්‍ය හුදි ජනයා ගාවට මායя ඉන්නේ නැහැ. එයාගේ හමුදාවේ කෙනෙක් ඉන්නෙත් නැහැ. එයාගේ මේ ඉදා සේවයට බැඳිච්ච වොලන්ටියර් ආමේ කෙනෙක් කෙනෙක් තමයි එන්නේ අපේ වගේ කෙනෙක්. ආපිට මල්ලෙන් ගන්නකොට අපි වැටලා ඉවරයි. අපි හරියට දුනවා, මේක දුනවා, බය වෙනවා, සංචාකිත වෙනවා, අරයට බයිනවා, මෙයාට බයිනවා, Tamanට ලාභ කරගන්නවා. ඕකදා මාර්ගය කියන්නේ. ඉතින් අපිට මේකේ නිසා එක විදියක දක්ෂීය අ ඉදර්ශනයක්. මොකද කොහොමද මේ මායයා ස්පාසුවක් දෙන්නේ නැතුව අශ්‍රසිල්ලක් දෙන්නේ නැතුව සර්වඥන් වහන්සේ ළඟටත් ඇවිල්ලා එක එක নানা ප්‍රකාර විකාර කරන හැටි. ඉතින් අපි ඒවට තමයි ඔය අර කියපු දේ බුද්ධ බුද්ධ විද්‍යාවල්, গুপ্ত විද්‍යාවල් කරලා ඒ හැම එකකින්ම බුදුහාමරණ නිග්‍රහ කරනවා. බුදුහාමරණට අපේ චකති. මේ බෞද්ධය කරන නරනාටක නිසා. ඒක තමයි මායාවේ තියෙන උත්සාහය. මේ බෞද්ධ ආගමකට කවුරක්වත් කතෝලික කෙනෙකුට කරන්න හානියක් නැහැ. ක්‍රිස්තියානි කෙනෙකුට කරන්න හානියක් නැහැ. Hindu කෙනෙකුට කරන්න හානියක් නැහැ. මේ බෞද්ධ නටන නාටකයක්. බෞද්ධයන්ගේ තියෙන ඒ ඒ ලාමක ගති, උත්ත්‍යන ගති. ඒක ඒ නිසා බණ භාවනා කරන කෙනෙකුට තමන් බෞද්ධයන් දිහාත් බලන්න පුළුවන්. තමන් වශයෙන් මිත්‍යා දෘෂ්ටිකන් දිහා බලන්නත් පුළුවන්. තමන් වශයෙන් අසත්කාරෝ දිහා බලන්න පුළුවන්. තමන් වශයෙන් මේ ගුඪ විද්‍යා, গুপ্ত විද්‍යා කරන අය දිහා බලන්න පුළුවන්. මේ මිනිස්සු මොන තරම් සෙට්පඩ විචාරන්ත මේ දාගෙන ඉන්නේ කියලා. අපි කොච්චර බයෙන්ද ඒ අත්තන්ට කතා කරනකොටත් යනවා. මොකද අපි හිතනවා ඒගොල්ලෝ හරි බලවත්. ඇයි මේක මේ අපිව නියෝජනය කරන ඒගොල්ලන්ගේ. නමුත් භාවනා කරන කෙනෙක් නැත්නම් සතිය පිටවන කෙනෙක් ඒ නැත්නම් කායගත සතිය පිටවන කෙනෙකුට බුදුචාන් වහන්සේ කාම කිසිම මාර්ගඵලයක් ලබා නැති වුණත් කිසිම දක්ෂතාවයක් ප්‍රවීණතාවයක් නැති වුණත් පුංචි බීජයක් අපිට දෙනවා. මෙන්න මේ වගේ වෙනකොට බෞද්ධයෙක් දැකිය යුතු, ගත යුතු මාර්ගය මේකයි කියලා. එහෙම පෙන්වන ගුරුවරයෙක්වත් අද නැහැ. ඒ කොමලා ඉන්නේ මේ කියන දේවල් වලට යට වෙලා, මේ ලෝකායත විශ්යන්ට යට වෙලා මේ එක එකනා කරන සාන්ති කර්ම වලට යට. ඒ මිනිස්සු තමයි ඔය ආණ්ඩු කරලා. ඒ මිනිස්සු තමයි ඔය රාජ්‍ය නායකයන්ට උපදෙස් දෙන්නේ. ඒ රාජ්‍ය නායකයන් පුදුමාකාර බයකනේ. කිලිම කියනවා රාජ්‍ය නායක කියන්නේ මාරය කියලා ගන්න කියලා. ඒ තරම් බයෙන් ජීවත් වෙන. පුටි ජනතාවට එච්චරම දෙයක් නැහැ. ඒ මිනිස්සු ඉඳක් සම්බ කරන කාලේ ඉන්න ඔය ගැටේට වැඩක් නැහැ. නමුත් ඒ ඔක්කොම දෘෂ්ටි කෝණ වලට වැඩිය විනාශ පැත්තකින් භාවනා කරන්නට බැ පෙළඹිච්ච භාවනා පාරේ මාර්ග දුර ගිය එතෙන් භාවනා මාර්ගයේ සෑහෙන ඵලයක් ලබාගත්ත කෙනෙකුට මේ ලෝක දර්ශනය දිහා බලන්න පුළුවන්. මම හිතන්නේ ඒක වෙන්න ඇති කියලා මේ මාර්ග සංවිත්‍යක් සංයුත්ත නිකායට අතුල් කරලා ත්‍රිපිටක අතුල් කරේ. නැත්නම් තේරෙන්නේ නිකන් ගුඪ ධර්ම වගේ. গুপ্ত ධර්ම වගේ. නමුත් මේ ගුඪ ධර්ම গুপ্ত ධර්ම මිනිස්සු කීයක් වවාගෙන කනවාද කියලා බලන්න. මේ මොඩ ඇති කරේ පවට්ටගෙන කන. ඉතින් ඒව ඇත්තටම අවශ්‍යත් නෑ මේ බණට. ඉතින් මට හිතුණා කියන්නේ. ඒක කතන්දරයේ කිව්ව සර්වඥාසේ රායගයේ වීරිදි වේදුවන්නේ. කලන්දක නිවාපේ. ඒ කියන්නේ අ තම දමදීපයක් අච්චු බක්කා රජගහනුවට යනවා. ඒක තියෙනවා රජගහනුවට දැංගියක් තියෙනවා. ඒ සාමසෛත්‍ය හදන්න ගත්ත ඒ පුතුවේ වාඩි වෙලා යන්න පුළුවන් කන්ද උඩට. ගිහිල්ලා බහගෙන එන්නත් පුළුවන්. ඒ වගේම බොහෝ පිටුල් ජීරෝ නාලන්දේ කඩලා දාපු කුසීය. ඒ නිසා ඒ ටිකේ සාමාන්‍ය මිනිස්සු සැර කරනවා කලන්දක නිවාසයේ රජගහේ. ඉතින් ඒ කසවත් chance එක වැඩ ඉන්න කාලෙක තමයි මේක වෙලා ඉන්න වෙලාවක යන්තම් මන්දාරම මේ පොදක් වැටෙන වෙලාවක් ඒ වගේම කරුවලයි. කරුවත් chance දෙන්නේ තනියෙන්. එහෙම ඉන්න වෙලාවක මායාවට හිතෙනවා මේ වගේ පාළු තැනකට වෙලා ඉන්නේ මේ තනි පුද්ගලයාව බය කරන්නේ. ඒ බය කියන්නේ කෙලෙස්. නිසා එක්ක මට මාය කියන නැත්නම් කෙලෙස් මාර්ග කියලා කියන්න පුළුවන්. ඒ බය ඇති කිරීම සඳහා එයා පුදුමාකාර අභිනිෂ්ඨයක් කරනවා නැත්නම් නිර්මාණයක් කරන විශාල සර්පෙක් විදිහටම. ඒ සර්පයාගේ කඳ මේ විශාල ලී කඳකින් හදාගත්ත ඔරුවක් වගේ. ඒක තරම් මහා විශාල කඳක්. ඒ වගේම පෙනකොබේ මේ පොල් ගහක තියෙන මටුල්ලක් විතරයි. ඉසුරු මිනිස්සුව තමයි ගත්තේ පෙරහන් කඩනට. ඒ තරම් විශාලයි පෙනකොබේ. ඇහක් මෙන්න මේ පිත්තල පාත්‍රය විතරයි තියෙන්නේ. ඒ කොසල් රජ රජුරෝ හදන කංශ භාජනයක් විතරයි. විශාල සතා එයා හුස්ම ගන්නකොට මයිනමක් අදිනවා. හෝස් හෝස් කාලා හුස්ම ගන්නවා. වගේ ඉඳපු ගමන් දිව දික් කරනවා. හරියට අහස බලාගෙන විදුලි බුක් කොටනවා වගේ. ඉතින් මේම කරගෙන ඉන්න වෙලාවේදී මේ සර්වඥාන් වහන්සේ වහාම දැනගන්නවා මේක විකාරයක්. ඒක ඒකාන්තයෙන්ම ලොක්කම තමයි. එහෙනම් මායම තමයි කියන්නේ. එතකොට මේ බුදුජානන් වහන්සේ තමන් වහන්සේව නැත්නම් ධර්මය එහෙම නැත්නම් සංඥා යෝජනය කරන කාටවත් තමයි මෙතන කියන්නේ. ඒක නිකන් සමාජ සිද්ධියක්. නමුත් ඒකින් අපිට අපි වගේ අයට බය සම්පිතත්වයක් ලෝමහාන්තයක් උපදිනකොට ඉතින් මේකෙන් පොඩි ආදර්ශයක් ගන්න. මේකේ බීජයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. යෝ ශුන්‍යදේ හානි සේවති. යම් කිසි කෙනෙක් ඉෂ්ඨනක්, විවේක ස්ථානයක්, රුක්ක මූලයක්, නැත්නම් වනපන්ත සීනාසනයක් සේවනය කරනවා. ඒ කියන්නේ යා කැමැති ජනයා කෙරේ වෙනව ගත කරනවා. කුලයා කෙරේ වෙනව ගත කරනවා. ධනයා කෙරේ කුලයා කෙරේ බෙදෙනවා කියන්නේ කක්කා. යායි හොදලා වැඩ දෙයක් ඇත්තේ. ඒ නිසා කුලයා කෙරෙන් ධනයා කෙරේ සම්බන්ධතාව පවත්වන්න එපා. ඉන්නකම් ඒගොල්ලන්ට කරන උපස්ථානය කරන්න ඒකල කරුණා කරලා ලොකු දෙයක් කියන්නේ ඒක. ආද කොහොම යනවනේ ඒ නිසා සෑහෙන උගා. ඒකෝට අපිට විවේකී තියෙනවා. ඉතින් මෙවැනි චින්තනයක් නැති සමාජශීලීව හැදෙන මේ තත්ත්ව ගෙවන්න හැදෙන දරුවෙකුට කෙසේ නම් මේ ශුන්‍යාගාරයක් සේවනය කරනවා කියන දෙයිතන් දුරුන්ට ෆියර් එකක් ඇති වෙනවා බයක් තනිකන් දෝෂයක් වෙනවා මේ තනි උනායි කියලා ලෝන් නැසිතෙන්නේ ලෝන් දිගස් තමයි හිතේ ඉතින් අද ඉන්නේ ජනගහනේ 50කට වැඩිය ඔය ලෝන් දිගස් කියන්නේ තනිකන් දෝෂ කියලක ඒක කියනවා මේ කළු කුමාර දිෂ්ටිය කියනවා පාළුව කියනවා ඉතින් ඒ නිසා පුදුමාකාර බයයි ඇහිලි 10ටම මුතු දාන අපිත් කලලු බැඳෙනවා පිළිත් නූල් කඹයක් විතර ගැට ගන්නවා. අරව බැලුවා දාගෙන ඉන්නේ ඔව් කියලා හිතෙනවා මේ ලංකාවේ ඉන්නවා කියනකොට නම් මට ඇඟට හොඳ නෑ. මේ පොලිස් පැත්තේ හමුදා පැත්තේ. කොහොමද බැඳගෙන ඉන්නේ? මේ පිළිත් නූල් කඹයක් විතර බැඳගෙන ඉන්නේ. ඊවල වල බුදුගේ හදාගෙන තියෙන දෙවෙනි තත්ත්වය. උඩම තත්ත්වයේ හදාගෙන ඉන්නවා සායි බබාගේ කියලා. ඒක තමයි බජන් කියන්නේ. එවැනි කට්ටිය බුදුහාමර ඉන්නවා මේ ඔක්කොම කරගෙන ඉතින් මූ රටක් ආරක්ෂා කරන්න ඔන්න මේ ඔය ලොක්කන්ගේ වගේ දැන් ඉන්න ලොක්කෝ තරහ වෙනවා මේ කියනකොට දැන් ඉන්න ලොක්කෝ තියා මම හඳුනනවා එන්සයි ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවන් හැබැයි මම රිපෝට් කරගන්න බෑ මේකට අනිශ්චයම කියනවනේ ඒක ඒගොල්ලෝ අපිට මාතෘකාව වෙන්නේ කියනවා ඉතින් මේගොල්ලෝ තමයි අපිට ආශාව දෙන්න හදන්නේ ඉතින් යම් කිසි කෙනෙක් ශුන්‍යාගාරයේ අභික්‍රමණය කරනවා කියන්නේ මේ පහළ ස්ථාන මෙතෙන් ආපුවම ඕන කෙනෙකුට තියෙන රසය ඒක නෙමෙයි බත්තුල රසයවත් වතුරේ රසයවත් උලඟක් නෙවෙයි ඉතින් පාළු ගතිය. ඉතින් අන්නේක මානසිකත්වය හදාගත්තේ එහෙම මයින්ඩ් සෙට් එකක් තියාගත්තේ එහෙම මයින්ඩ් ස්පේස් එකක් තියෙන මිනිස්සුෙකුට බුදුජානකසේ කතා කරන්නේ. ඒ වගේම එයා සෝමුනි අත්ත් සංයම හැම වෙලාවෙම මම දැන් මෙතන විතරයි කල්පනා කරන්නේ. ඒක මොකද කරන්නේ? අරයා මොකද කරන්නේ? දායක මොකද කරන්නේ? අම්මා අප්පා මොකද කරන්නේ? ඊ අදාළ නැහැ. හැම වෙලාවෙම බලන්නේ ඔක්කොගෙම අත්ත් සංයෝගය. ඉතින් මේක තමයි මායාව හෝ බයක් හෝ සැකයක් හෝ ඇති වෙච්චහම ඒ තමන්ට පුළුවන් වෙන්න ඕනේ මේ මම දැන් මෙතන කියන තැනට හිත ගන්න. එහෙම නැත්නම් හිත සම්නත්තර. හිත අන්ධ පුත්තජනයි. හිත ලෝකායතයි. මුදු හිතන්නේ අරසව දෙන ජයසිංහ මහන්තුම. නැත්නම් අරසව දෙන රුවන් නිසා ඒක. නැත්නම් අරසව දෙන්නේ දාගත්තු සූරේ වෙන්නේ. එහෙම නැත්නම් එහෙම රාජිතයි කියනවා. කකුල පල්ල එහෙම රාජිතයි දාගන්න. ඒකල යුද්ධ කරනවා මේ. මම එක්කවත් යුද්ධ තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ශුන්‍යාකාරයේ අවිරමණය කරන අත්ත් සංජිනෝ කියන තමයි අත්ත් කුසල කියලා කියන්නේ ඒක තමයි. කරණියන් අත්ත් කුසලේන කියලා කියන්නේ නිතරම මේ තනන් ගැන බලාගෙන ඉන්නවා මිසක් අර මේ කාද සුභ සිද්ධියක් හෝ අනුන්ට උදව්වක් කරන්න හෝ අනුන්ගෙන් උදව්වක් දෙන්නක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් සර්වඥ වෙන්න ඕනේ උතෙන් කියන්නේ. ඒක අපි ආදර්ශයක් විදිහට එහෙම නැත්නම් මේක බීජයක් විදිහට ගන්න මේ වෙලාවේදී පුළුවන් ඉන්නේ බණක් අහනකින් තමයි. නැත්නම් බුදු නෙමෙයි ධර්මයේ හැදෑරීමෙන් තමයි. ඒ ධර්මයේ තියෙන මේ අසු විරු ඥාන කියලා මේ බුදුආගමික කාලේ බුදුදනහසේ මේම ශූන්‍යාකාර අභිරමණය කරන අදහසක් කියන කෙනෙක් ඉතින් මොනවා හරි කරදරයක් වෙච්ච ගමන් ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ පංචේන්ද්‍රියන් ගන්න ඕනේ ඇතුල. ඒ තමයි ඉබ්බගේ ස්වභාවය. ඉතින් ඒ වගේ මේ කරදරයකදී මේ කේන්දර කාර්යය බලන්න දුවන්නේ බැංකු මැනේජර් හම්බෙන්නේ නැහැ ලෝය හම්බෙන්නේ නැහැ මේ කවුන්සලින් කරන පිස්සු හම්බෙන්නේ නැහැ නෙවෙයි ඇතුළත හිත ගන්න බලන්න නිදිකුම්බ ගහක් වගේ තත්ත්වයක් දාගෝ ඇක්චුලිද ඒක පේන්නේ නිකන් බයපක්ෂ දෙයක් වගේ ඒක පේන්නේ නිකන් ඉබ්බා වගේ අත් ඇතුළට ගන්නවා වෙන මෙතන කියන්නේ එතන අත්ත් කුසලයේ කියලා කියන්නේ අත්ත් චර්යාව කියන්නේ ඒකමයි අත්‍ය සංහිණෝ කියන්නේත් ඒකයි. ඉතින් මේක නෙවෙයි අද අධ්‍යාපනයේ හදපෑයේ වැඩි වැඩි. සල්ලි කියන අයගේ වැඩි. බලය කියන අයගේ වැඩි. කුලවන්තයන්ගේ වැඩි. ඒකත් හිතන විභාගෙන් තමයි අරසා ලැබෙන්නේ. මුළු සමාජ පද්ධතියම ඉච්චරයි. ඒකට කියන්නේ සකල හතම බොරු බැතියි. යන්නේ බෙද මේ ශ්‍රී ලංකාවේ. ඕනම කෙනෙක් දිහා බලනකොට තියෙනවා අපිට කියන්න බෑ ඔක්කොම රහත් වෙලා ඉන්න ඔක්කොම සෝවාන් වෙලා ඉන්න ඔක්කොම බුදු වෙලා ඉන්න. ඒක අපි මේක දැක ගන්න. අපිට යමක් වෙච්චාම කලබලයක් වෙච්චාම කොහෙද දුවන්නේ? අපි කොහෙද හිත දුවන්නේ? මේ තමන්ගේ බෙනේ ඇතුළට හින්ග ගත්තනම් අත් සංජිනෝ කියලා ඒ කෙනාට මාර්ගයට මුහුත් කරන්නේ. අපි ඒ වෙනුවට බාහිර කෙනෙක්, බාහිර පුද්ගලයෙක්, එහෙම නැත්නම් බාහිර ආයතනයක්, එහෙම නැත්නම් බාහිර බලවේගයක් අදහනවා නේද තමයි ජීවවාදී කියලා කියන්නේ. ඒක තමයි මේ අද්වෛතය කියලා කියන්නේ. ඒක තමයි නිර්මාණවාදය කියලා කියන්නේ. ඒ තමයි මේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා කියන්නේ. ඉතින් අපි හිතනවා ලස්සන එහෙම ඩිසයින් එකක් තියෙනවා. අපිට මේ අල්තාරිය ගාවට ගිහිල්ලා ස්තෝත්‍ර කියනකොට දෙවියන් ආශිර්වාද බලන්න. මෙන්න මේ වගේ දීන හීන පරාජිත මානසික තත්ත්වයක් තමයි තියෙන්නේ ඔය දැනට ලෝකේ ආණ්ඩු කරන ඔය දේවවාදී ආගම්. ඒගොල්ලන්ට හිතන්නවත් බෑ මේ බුදුජාන් වහන්සේ වගේ දේශනාවක් කරලා ශූන්‍යාකාරය අභිරමණය කරන පිරිසක් ඉන්නවා ඒක බොහොම පුළු පොඩි පිරිසක්. ඒගොල්ලෝ කරදරයක් වෙච්චාම ඒක පාරට හිත ගන්න ඇතුළට. එහෙම නැත්නම් ඉබ්බා කුම්බෝව අංගානි සතේ කපාලේ සමාදාහම් වෙච්ච මනෝ විචක්කේ. කුම්බෝව කියලා කියන්නේ ඉබ්බෙක්සේ. අංගානි අංග කියන්නේ පස්සේ අංග පස්සේ ඇහැ කකුල් අතරයි වලිගේ ඔළුවයි. සකේ කපාලේ. තමන්ගේ කට්ට ඇතුළට ගන්න ආසේ. සමාදාහන් දුක්ඛ මනෝ විතක්ක මේ පිස්සු දෙන්න විතක්ක ਵਿਚාර දෙකට තරුංග ලැබෙද දෙන්න එපා අසන්දර හදන්න දෙන්න එපා දෛවටාරම් කියන්න දෙන්න එපා මේ විතක්ක ਵਿਚාර බව දැනගෙන ඇතුළතම ගන්න එහෙම නැත්නම් කුසල විතක්කයක් ඇති කරගන්න අර වගේ අකුසල විතක්කෙන් දෙන්න එපා දීපු ගමන් මායя ගොඩොක්කේ කුසල විතක්කය කියලා කියන්නේ ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න බව දන්නවා හුස්ම ගන්නවා නම් ඇතුල් වෙනවා දන්නවා පිට වෙනවා දන්නවා බත් කරනවා නම් බත් කරනවා දන්නවා, හපනවා දන්නවා, රස බලනවා දන්නවා. එතෙන් දත්ම දිනනවා නම් දත්ම දින බව දන්නවා. ඉතින් ඒකට කුසල විතක්ක කියනවා. මේ දත්ම දින ගමන් බස් එකේනවාද බලන්නයි ඉක්මනට ගිහිල්ලා ඉන්ටර්විව් එකට වාඩි වෙන්න කල්පනා කරනවා. ඒකකොට ඒවා කාම විතක්ක අකුසල විතක්ක කියනවා. ඉතින් මේ දෙක අතර සංසන්දනයක්වත් එහෙම නැත්නම් මේ දෙක අතර විග්‍රහයක්වත් වෙන බුද්ධ ශාසනය විතරයි. අනේ කිසි තැනක නෑ ඒක හිතන්නේ මේක දේව නිර්මාණයක් දෙයයන් ආශ්‍රමයේ දෙක. ධර්මයේ තියෙන පොඩි දෙයක් තියෙනවා කර්ම විශ්ින් මේක කරනවා කියන එක හැබැයි ඒක 100 100ක් නෑ. ඒ නිසා මොනවාරි කලබලයක් අමලියක් වෙච්ච ගමන් මේ ඇතුළතට හිත දානවා කියන එක එහෙම කරනවා නම් වෝසජ්ජව ජලෙය සත්සෝ එයා එතන විසරදයක් වගේ හැසිරෙනවා. හැසිරෙන්නේ මොකද්ද? මේ මම දැන් මෙතන කියන මමයටවත් ආලය කරන්නේ. ඒක නිකන් කුණ්‍යක් විතරයි. ඒක බෙන්ච්මාර්ක් එකක් විතරයි. ඒක රෙෆරන්ස් පොයින්ට් එකක් විතරයි. ඒක අඩයක් විතරයි. ඒ අඩය අලමින්ද තමයි අපි අනිත් මෙෂර්මන්ට්ස් ගන්න. හැබැයි ඒකත් එක්ක මේ ආත්ම ස්නේහය ඇති කරගන්න එපා. අපි කරන හැම වැඩකදීම පිටතට ගිය නැති කට්ටිය ඇතුළතට ආවොත් පුදුමාකාර ආත්ම ස්නේහයක් ඇති කරන මේකේ කුරුලෑවක් වෙන්න දෙන්නේ නැහැ, කෙස් ගහක් දෙන්න දෙන්නේ නැහැ, තුවාලයක් වෙන්න දෙන්නේ නැහැ. මේක අන්තිමටම ඉන්ටැක්ට් වෙනවා. ඒක තමයි රූප ලාවන්‍ය කරනුගේ වැඩි, රූප සුන්දරියන්ගේ වැඩි. දැන් රූප සුන්දරාලක් තියෙනවා. අප්පිරියාවේ බෑ. ගෑනුනම් මේ සැසි දීක්කම් කළා නටලා උඩ පැනගෙන නටන එක නම් බලන්න පුළුවන් විදිහට පුළුවන් අපරාධය. ඉතින් කොල්ල දිහා බලන්න. මේ කරන විකඩා. මේ ගෑනු කරන දේවල් මම කරන්නේ. හොයන්න අමාරු මොටි ඉස්සින් ගැටින්නේ පුරුදු නිදා. මම කඩේට ආපුවාම කොල්ලොත් කලනවා. සංගකෝට අඬවගෙන මොකක්ද යකෝ කෙල්ලෙක් කචුකුතු ගන්න යකෝ කොල්ලෙක්ද කියලා. ඔව්. කොහොමද දන්නේ? කොල්ලට යවල්ම. ඉතින් අයියා විහාරය අපේ මල්ලිගේ පුතා මුචිම තමයි බේරන්න බෑ. ඒක පාරේම එක එක ඇවිල්ලා උසන්දිය ගන්නතෝ ඇවිල්ලා ඇලට කියලා උසන්දිය. මගෙන්න ගන්නවා. අපම්බම් බිම කියලා ඒසෝට බඩි පෙලක් තිබ්බ නැගලා කල්සම ගල්ලා පිනෝ ඕ මං කොල්ලෙක්. එදා තමයි දන්නේ කොල්ලෙක් කියලා. ඊට පස්සේ සිත්ති ආවා මොකද වහලේ අද්දට ගිහලා ඔක්කොම සුද්ධ කරපන්තු අම්මා බලන් ඉන්නවා අම්මා යන්න ගමන් දෙනවා වහලේ අද්දට ගිහලා වැටේ ගිහලා වැටුත් ඇවිත් වල මොකද කොල්ල විතර නැගින්නේ කෙල්ල නැගින්න වැයිදුවා ඕ උන් ගලවලා පෙන්නලා වහලේට නැගලා වහලේ ඇතුළට දැන් හැදෙන ඔක්කොම තියෙන්නේ ස්ත්‍රී රාජ්‍ය විතරයි කිසි කෙනෙකුට ඒ පෞරුෂත්වය එහෙම නැත්නම් මේ තමන් මේ ශරීරයේම තමයි මේ ශරීරයේම දඩමීම කරගෙන කැළඹෙන හිත බැඳ ගන්න. හැබැයි ඒකටවත් තාලේ කරන්නේ නැහැ. මේක ටිකක් විද්‍යාවට අල්ලන්නේ නැති, උච්ච ධර්ම වලටවත් අල්ලන්නේ නැති, manussත්වයට අල්ලන්නේ නැති විශේෂයෙන්ම මතක තියාගන්න. බයලජ්ජා දෙකට කිට්ටු කරන්න බැරි ධර්මයක්. මේ ලෝකේ බයලජ්ජාවෙන් ගත කරන මිනිස්සු අහුවෙලා ඉඳලා. බයලජ්ජාව අවශ්‍යයි සීලය රකින්න. බයලජ්ජාව අවශ්‍යයි සමාධිය රකින්න. හැබැයි විපස්සනාට යනකොට ඔය චුම් ලැජ්ජ බය මොකක්වත් නැහැ. මේකයම තමයි අඩේට ගන්නෙ, අඩයාලමට ගන්නෙ, බෙන්ච්මාර්ක් එකට ගන්නෙ, රෙෆරන්ස් පොයින්ට් එකට ගන්නෙ, ඩේටම් ලයින් එකට ගන්නෙ. හැබැයි ඒකටවත් වෙන්නේ නැහැ. ඒකට මාර්ගයයිල ගහන්න කොක්කක් නැහැ. ඉතින් මම දන්නවා මේ කියන කතාව රහතන් වහන්සේට තමයි ගැලපෙන්නේ. එහෙම නැත්නම් බුදු ආමරණ ගැලපෙන්නේ. දැන් බුදු කරලා නැහැ. නමුත් මේක අපිට බීජයක් නෙවෙයි. අපිට කවදාකවත් පන්තිකාමරේ උගන්වන්නේ නැති උගන්වන්නේ නැති දෙයක් නෙවෙයි. කවදාකවත් දහම් පාසලකවත් උගන්වන්නේ නැති එකක් නේ. කවදාකවත් පොතකට කියනවා පොතේ කියනවා. පොතේ කියනවා ඒක කියලා දෙන්නේ නැහැ. ඒක කියලා දුන්නාම ගුරුයි ගෝලයි කියලා දෙන්නේ නැහැ. ලොක්කයි පුංචයි කියලා දෙන්නේ නැහැ. අයියයි නංගි මල්ලි කතා කරනවා. ඔක්කොම එකයි. ඔක්කොම කරන්නේ පුළුවන් තරම් කරදරයක් ආපු ගමන් කුඹෝ අංගානි සතේ කපාරේ. සමාදාම් වික්කමනෝ විතක්කෝ ඒක පිළිබඳ ආඩම්බර වෙන්නෙත් නෑ. ඒ කියන්නේ කනගාටු වෙන්නෙත් නෑ. ඕකමයි ලියන කියන්නේ. ඉතින් හැම සංසිද්ධියකදීම මායම ඕනේ නෑ. මේ වැස්සක් ආපුවා මේ අකුණක් දෙයක් වත්නකොට මේ සර්පේ දකින්නකොට මොන හරි වෙච්ච ගමන් අපි ඒකට පිළියම් හොයලා බාහිරාවර්ති වුණොත් ඉන්නවා. ඒ කියන්නේ උරගයි. ඒ තමයි අපි දේවාල කෝමී පල්ලි ඔක්කොම ඕනේ කරන්නේ. මේ කියන්නේ තමයි හදවත තමයි ධාතු ගර්භය. වඳින්නේ Tamanටම. නිසා මහදේසාරෝ ස්වාමීන් වහන්සේ කියලා කියන භාවනා කරන අවශ්‍යදී පපු කැනැත්ත තමයි ශාසනය කියන්නේ. ඒක මේ දඹදිව යන්නවක්වත් තිබක් පමණ දහස් සම්පත් කරපු දුර්ණලිසාවක් නැහැ. ඒක හොඳයි අර පොඩි කාලේ අපි ආගමට ඇඟිලි ඇද්දි කරගන්න. මේ විපස්සනාට ගියාට පස්සේ ඒක සම්පූර්ණ ආත්පස වෙනසක් තියෙනවා. ඉතින් මම බුරුමේ ගියේ නැහැ. ඇමරිකාවේ ගියත් මම ගොඩක් යන්නේ මේ ෆ්ලොරිඩා පැත්ත. ඒ වෙනකොටම සයිඩෝ වොෂින්ටන් පැත්තට මේ අනිත් පැත්තට එනවා කියලා ආරංචි වෙලා ඒක දැන් ළමේ මට කිව්වා මට හරි ආසයි මම දැකලවත් නැහැ. ඔබවහන්සේ සයිඩෝ බාමුළු වාඩිලා ඉන්නවා. ඒ නිසා මම ඔබවහන්සේට සිවුරක් දෙන්නම්. ඔබවහන්සේ මේක අරන් ගිහලා සයිඩෝ පූජා කරන්න. ඒ සයිඩෝත් මම ටිකක් දන්නේ වන්ට මට ඔබවහන්සේලා දෙන මේක තමයි ඉන්න එක හිතා ගන්නත් බැරි තරම් සතුටක්. කියන පස්සේ මම ගියා. දැන් පුංචි මේ වියට්නාම් භාවනා මධ්‍යස්ථානයක් ඒකේ තියෙන්නේ මේ කියුබිකල්ස් ඒ කියුබිකල් එකේ තියෙන මේ ෆ්ලැට් බෙඩ් එකක් තියෙනවා කාමරේ ඉතුරු පොඩ්ඩක් එදෙන්න යන්න ඉඩ තියෙනවා දොරවලුත් නැහැ ජනලුත් නැහැ පැසිකිලි වෙනම තියෙනවා ඊළඟපත් තිබුණා ඒ වගේ එකක් දෙකක් ඉතින් ඒකෙදී ඒකේ ඉන්නකොට ගොඩක් මම දන්න කට්ටියත් ඇවිල්ලා හිටියා ඉවිලා හිටියා බුරුමෙන් ආවිල්ලා පැවිදි වෙච්ච ડોක්ටර් කෙනෙක් ඉතින් එදා <coughs> සයිඩ් වඩක් දෙන්නේ කියලා සයිඩ්ස් එක්කම කාමරේ මේෂේ දාහන ගන්න ගමන් මගේ මූණ දිහා බලාගෙන ඉඳලා කියනවා මුට මොනවා කරලා සම්බෝල නැතුව හරියන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ කිව්වා එතන හිටපු අම්මලා දන්නේ සම්බෝල කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ ගිහිල්ලා කිව්වා සුපර් මාකට් එකට ගිහිල්ලා පොල් ගෙඩියක් ගෙන්නේ. මිරිස්ටික්කුත් ගෙන්නේ කිව්වා. ඊට පස්සේ දෙහිත් ගෙන්නේ කිව්වා. මොනවද මොනවද කියලා ඉවරලා මේ සාඩු ගියා කුසියෙන් ගිහිල්ලා මට මිත්‍රයෙක් සම්බෝලයක් හදානවා ඊගාව වේල. දැන් කාපා. දැන් කාපා. මොකද මොකද මොනවා කෑවත් හරියන්නේ සම්බෝලයක් තමයි. එතකොට ඒකල කිව්වා අර ගුරු පැවිදිලා ඉන්න ශාංශය අද සීරු අරිනවා කියේ. ඉතින් එයා ලොකු ගණන්කාරයෙක් ඒ කියන්නේ දස්තරකේ. ගුරුනේ දස්තර සල්ජා. ලංකාවේ තේම කාලයක් තුන දැන් වගේ නෙවෙයි ඒ දවස්වල තුන කියන්නේ ලොකු මිනිස්සෙක්. එයා ඊට පස්සේ ඉවර වෙලා දැන් මේ අපි අතර දෙනා දානි වළඳනකොට කියනවා මම ඇමරිකාවේ කොහේරි ප්‍රාන්තයක ශේතගෝන් චෛත්‍යෝගේ විශාල චෛත්‍යයක් හදන්න බලාපොරොත්තු වෙනවා. දැන් සයිඩෝ හද්ද නොකර වළඳනවා. දෙන්නෙත් නෑ කතා කරන්න. හැබැයි සූදාද නිසා කතා කරනවා. ඊට පස්සේ ධම්මජී මේ ධාතු චෛත්‍යයේ වගේ ධම්ම චෛත්‍යයේ වගේ කියලා මම අරමංශය කතා වෙන්නේ. මම වගේ ධම්ම චෛත්‍ය තමයි වටින්නේ. මොකක්ද ධම්ම චෛත්‍ය වටින්නේ කියලා. මම ඒකට පොඩේ. අවුරුදු අයිකාන්තා දවස් හතක පිච්චිත්තක් තිබ්බේ ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්නේ ධම්ම චෛත්‍ය කියලා කියන්නේ සත්‍ය බෝධිපාක්ෂිකයි. ධාතු චේති කියලා කියන්නේ රුවන්වැලිසාවයි ශේදගෝන්නේ ගම්බදිවයි අනම්මනන්නේ. ඒක දෙවෙනි අවශ්‍ය අවශ්‍ය කරන්නේ ධාතු චර්මයේ ධම්මචේති. ආ ඇති අන්දන් ඒකවත් මතක තුණා කියලා අර හම්බුන්න දුන්නා දෙවිලක් වැටෙන්න ගැහුවා. මේ මොනවද කරන්නේ පිළිසනම කරන්නේ කියලා කරන්නේ. බොම්බේ සතිපට්ඨාන වලටපත් බෝ. ඒක තමයි ධම්මචේති. ඒක තමයි කියන්නේ මොන හරි වෙච්ච ගමන් කායට හිත ගන්න. ඉතරයි. ගන්න බෑ. ඇයි? අපි ඇත්තේ කයද බලන. මානවය කියන්නේ තමන්ගේ කයට මේක මේක ලස්සනමදි, මේක මහතමදි, මේක අංග ප්‍රසංගමදි මේක දිනු කරන්නේ අද පටමක හරියට අතමන්නේ කොල්ල කෙල්ල. ඉතින් ඒ තමයි ද්වේෂය. තේිනේ නම් මේ කයර ගලකනවා කිය. තේින්න තියෙන්නේ මම සිනාම ඉන්නේ කයත් එක්ක ද්වේෂය. ඒක ලේසි නෑ මේ මේ මේ බුදු වෙන ආත්මේ පස්චිම භවිකේ තමන්ගේ කයට කොහොමද සලකන්නේ? මේකෙන් ඔක්කොම ගමන කරගන්නේ. එනිසා මේක හොඳට සිව්පස්සේ සපේනවා හොඳට භාවනා කරනවා හොඳට සෞඛ්‍ය සම්පන්නව තියාගන්න. නමුත් අත්දිනම තාන්ට වේදනය කරන කන්නේත් නැබොන්නේත් නැකටවත්. කාමසුගල් කායෝග ධ්‍යාන එක්කන මේ කය විභූෂණ කරනවා ආදී කරනවා අන්නේ ගාමී අවශ්‍යයි. නමුත් ධර්මජිතුම මේ කය කෙරෙහි ඒ පිළිතුලා කටයුතු කිරීම මෝසාරජ්‍ය විසරද වැඩක් කියලා තමයි බුදු දහම කියන්නේ. වස්සජ්ජ කියන වචනේ ළඟින් යන වස්සජ්ජ කියලා කියන එක දීලා තියෙනවා. මේක නිකන් වෙලිච්ච දරකඩක් වගේ උක පොළොට ගන්න දවසේ දෙවිලා. කියනකම් වැඩගන්නේ කාටද? මෙන්න මෙහෙම ඉන්නවනම් මේක සෝපති රූපං හි තථා විදස්සතං. ඒක බුද්ධ කෙනෙකුට ගැළපෙන දෙයක්. වෙන ලෝකෙින් කාටවත් නැහැ. යාට ඕනේ මං ගන්නවට පස්සේ දරුවන්ට ගැද්දොරක් තියෙන්නේ. දැන් බෝතල් තියෙන්න ඕනේ. කීර්ති නාමයක් තියෙන්න ඕනේ. හොඳ සාදු සාහිත්‍යයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මදාරිකමක් තියෙන්න ඕනේ. නිව්වනේ ඉතිහාසය කියන්නේ මේ කෙනේ ලෝක පහළ වෙච්ච යම්තා වීරවරයෙක් වෙනවා. ඒ කඩප්පුලිය හැම එකකම චරිත කියවලා බලන්න ඒ වගේ තියෙන උණුහතර විදිහට තමයි. ගම්මිසන්ති ආමදෝ 1701 ඉඳලා 1799 දක්වා ලෝකේ පහළ වෙච්ච වීරවරයෝ 900 කට කට කියවලා තියෙනවා වෙනිසල්වනේ හදන්නේ. ඒකලා ඒ පොත උන්වහන්සේ අපත් වුණාට පස්සේ මම අරගත්තා. මේ මෙච්ච ලොකු පරිසම්පදා මාර්ගය විතර පොතක්. ලෝකෙම හිටපු වීරයෝ. ඒ ඔක්කොමලා ඔය ලෝක වර්ධනය තමයි කරේ. එහෙම නැත්නම් ලෝක වර්ධකෝ ඒ හොඳ නමක් කියන බුදුන් සුසාන වර්ධකෝ. උන් જાතිය බෝ කරලා විශාල සෝන්කොත් හදන එක විතරයි උන් කියන්නේ. බුදුජානනාථයාගේ නිවන් දැකලා ඉවර කරන වැඩක් නෙමෙයි. ඉති එවැනි චරිතයක් ඒ කියන්නේ විවේක සේනාසන ආශ්‍රය කරගෙන විතරෝම Tamange කය කුඤ්ඤකට තියාගෙන ඒකත් දීලා ගන්න. අපි ඒකත් මැජේ සූත්‍රය කියන්නේ කය මුල් කරගෙන තමයි අපි කාම ලෝකෙන් නිදහස් වෙන්නේ. කය මුල් කරගෙන තමයි අපි ධාතු මනස්කාරය වඩන්නේ. කය මුල් කරගෙන තමයි අපි සතිය වඩන්නේ. හැබැයි අන්තිමට ඒකත් අතහරින්න මේ කය අල්ලගන්න නෙවෙයි. ඉතින් ඒක මජ්ජේ සූත්‍රයේ වගේ කාරණානුසුවේ නැත්තම් අපි කයෙතේ මොකද්දෝ බන්ධනයක් ඇති කර ගන්නවා. ඒ බන්ධන જાති තුනක් එහෙම ඇති වෙන බන්ධන જાති තුනක් සුසුජානනාසේ දේශනා කරන ඔය පොත්පත් සූත්‍ර වගේ මේ ඕලාරික අර්ථපතියනවා. මේ අපි කන බොන එනකන් කබලින් කාර ආහාර ගන්න මේ අංගපත වලින් යුක්ත ඕලාරික ආහාරය. ඒක ඕන කෙනෙකුට පේනවා අපි ඒ ඇත්ත කියලා කියන්නේ ඒ ඇටි කියන ඒ ඉතින් ඇත්ත. ඒ තැනත්ත. ඒ කය තමයි අපි තැනත් එක්ක ඉඳලා ගන්න. නමුත් අපි කවදා හෝ භාවනාවට ගිහලා ගිහිය ඇතැරලා අපි අර්ණස්ථානයේ දෙක තිබ්බයි කියන්නේ ආනාපාන සතිය. හරි සක්මනට හරි ඒ ආනාපානයේ කොයි වෙලාවක හෝ මුදුපත් වෙනවා. කොයි වෙලාවක හෝ එළඹ කියන්නේ ඒකට කාමලයට ඇත්තම නැහැ. ඒතකොට තියෙන්නේ රූප ලෝකේ කියන එක. මේ රූප ධ්‍යාන නෙවෙයි රූප ලෝකෙ. මොකද ආනාපාන රූපේ හිතේ. මේ ඇවිදින රූපේ හිතේ. ධත්ම දිනේකේ රූපේ හිතේ. ඒවට කියන ස්පර්ශ රූපේ. නැත්නම් බත්කණේකේ හිතේ. ඒක කාම ලෝකේ නෑ. අතීතනාගත්තේ නෑ. මනාපමනාප අරයමියා අතන මෙතන නෑ. ඉතින් මේක විශාල පින්මක්. අපි නිතර මේක කරනවා. හැබැයි අපි දන්නේ නෑ. බුද්ධ ශාසනය තිබුණ නැත්නම් අපි දන්නේ නෑ. බුදුජානසීක පෙන්නලා දෙනවා මේ විශාල වූ කාම ලෝකයක් නැත්නම් මේ ලෝකෙන තියෙන ටෙන්ෂන් and frustration කියන එක නැත්නම් මේ ආතතිය කියන එක ඔබට 100ට 100ක්ම අයින් කරන්න පුළුවන් දුෂ්මතේක ගත්ත ගමන. සතියේ දෙයක ගත්ත ගමන. සක්මන් දෙයක ගත්ත ගමන. කරන වැඩේ දෙයක ගත්ත ගමන. එතකොට ලැබෙන රිලීස් එක, එතකොට ලැබෙන අප්ලිෂ්මන්ට් එක, එතන ලැබෙන විසුද්ධිය තේරෙන්නේ නැති නියතන පුතර්ජනයක්. එයාට කරන්න පුළුවන් මේ වැඩේ. අපි හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දන්න. නමුත් ඒකෙන් මුළු කාම ලෝකෙම අයින් කරුවයි කියන එක එයාට වැටෙන්නේ නැහැ. ඒක වටා ගන්නත් අමාරුයි බුදුසසුන පුළුවන් තරම් උත්සාහ කරනවා. ඉතින් අපි බණ කියනකොට කමඨාන් සුද්ධම් කියන්නේ ආදි වෙලා ඉන්නවා නම් භාවනාවේදී මොන ධ්‍යානයක්ම ලැබුණත් කාම ලෝකෙ නෙවෙන්නේ සතුන් මැරෙන්නේ නැහැ නේ, හොරකම් කරන්නේ නැහැ නේ, කාමීච්ඡාචාරය වෙන්නේ නැහැ නේ. බොරු කේනා මේ සතුන පරිසෝකෙන්නේ නැහැ නේ. මේ මදයි. අපිට කවදද කියන්න පුළුවන් වෙන්නේ මේ කානිවල් එකක ඉන්නකොට සුපර් මාකට් එකක ඉන්නකොට එහෙම නැත්නම් සම්භාෂණයක ඉන්නකොට මේව වෙන්නේ නැහැ කියන පිළෝරක් නෙවෙයි. ඒ නිසා මේ රූප ලෝකෙට ගියේ නැති උනා. ඒ සඳහා මේ ශූන්‍යාකාරයකට යනකොටම එනකොට තේනවා නම් මෙච්චර විශාල කාම ලෝකෙ මුළු ලෝකයක් එකතු වෙලා මේ හදලා තියෙන කාම ලෝකයක් එක අසුරු සැනකින් රූප ලෝකෙට ගන්නවා. එතකොට ඒක පෙන්වන්නේ ස්ථබ්බංග පරිත්‍යාග සමන්නාගතං කය. රූපී කය. එතකොට මේ ඇහැදේ වහගෙන ඉන්නකොට මේක උඹහක් වගේ තේරෙනවා. මම දැන් වාඩිලා ඉන්න කය. නැත්නම් මම ඇවිදින කය. එහෙම නැත්නම් නිදාගෙන ඉන්න කය. ඒකට අපිට තේරෙනවා මේක නිකන් මේ පොඩි වලාකුලක් වගේ. අර රෝයි කියන හැඩේ නෑ. ඒක තියෙන බොඳ වෙච්ච හැඩයක්. ඒ නිසා ඇස් දෙක වහගෙන ඉන්නකොට කාම ලෝකේ ඇතහැරියා නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා වැටේ. ඒකට වායගේ ප්‍රශ්නයක්වත් උගත්කමේ ප්‍රශ්නයක්වත් තෝගත්කමේ ප්‍රශ්නයක්වත් නැහැ. උදාහරණ කියන ප්‍රශ්නකුත් නැහැ. එයා දැනගන්න ඕනේ කාම ලෝකෙ අයින් කරනවා කියන එක මේ දිවාගේ තියෙන කෙල ටික සුක්කාල කෙල ගන්න වගේ කරන්නේ. නිතරම වෙනවා මේක. ධර්මයේ දන්නේ නැති නිසා සමාදම් වෙන්නේ. ඉතින් ඒක රූප ලෝකෙට ගියාට පස්සේ අර දස සබු පවු නැහැ. දස අකුසල් නැහැ. කියන්නේ නිවර්ණ පහයි. ඒ තමයි බලන ලෝකය. අපි ඒකත් එක්ක හෙට්ටු කරනවා. ඒ හෙට්ටු කළ පැහැල්මක් දෙනවා. දිනුවක් දෙනවා. මොකද අපි කාම ලෝකෙන් ගිහිනා. දැන් මේකේ සාර්ථකත්වය කියන්නේ දැන් මේ දෙවෙනි අර්ථපත්ලාවේදී කියන්නේ රූපී අර්ථපත්ලාවය. සම්බන්ධ පච්චංග සමන්වය. දෙක වැව්වට අත් දෙක තියෙන බව දන්න. ඔළුව තියෙන බව දන්න. මේ ටික දන්න. හැබැයි අර ප්‍රොපෝෂන් එක නෑ. අර හැටි නෑ. ඒ ඒ කියන ලිමිට්ස් නෑ. ඒක සමහරවිට හරි බයක්. සමහරවිට මේක ඇවිත්තාම හැලුසිනේෂන්. දැන් මම නැති වෙලානේ. ඒ කියන්නේ මම එකේ 90 ගානක් නැතුව. ඉතින් ඒකට අනුග්‍රහ කරන්න නම් මේක භාවනා විශාල ජීවණක් බලන්න. මේක වෙන්නේ මම දැන් මෙතන කියන පරිසරේ විතරයි ශරීරයක් එක්ක වෙන්නේ නෑ. ආල්මානියත් එක්ක බලන්න බෑ, දේශමානියත් එක්ක බලන්න බෑ. මම දැන් ඒකට තමයි මිනිස්සු ඔය පාළුව කියලා එහෙම නැත්නම් loneliness කියලා, tension කියලා, frustration කියලා ඒ තමයි මිනිස්සු ආයෙත් කියන්න බෑ. හරි පහසුවක් දැනෙනවා. අර කට්ටිය වට කරගෙන කිකිලි පැටව ටික වට කරගෙන ඉන්නා වගේ ඉන්න බෑනේ. ඒක තමයි මිනිස්සුන්ගේ ජීහ ආස්ලා. අද ඉන්න හාමුදුරුවෝ ඔක්කොම අර කිකිලිට පැටව ටික ලං කරලා දෙන්න ඕන පිළිච්චයි. ඒක තමයි බේසෝල් වැඩ ගන්න. ආ ඔක්කොම සෞභාග්‍ය සම්පන්න පවුල් ජීවිතයක් ගත කරන. දෙලින්ම ඔක්කොම අපායි. දෙලින්ම අපායි. මං ගිහිල්ලා මට වෙලාවක් වෙන්නේ නැහැ. අපි ඒක වෙලා. මම ගිහිල්ලා එලා ප්‍රභාතේ නෝන කෙනෙක් මට බණ කියයි. ඉතින් බණ කිව්වේ අනේක ಜಾති සංසාරයන් සංදාවිෂ්ඨන් අනිප්පි ඡන්තේලා සරුවචන් සිදු පළවෙනි උදාන. ඉවරනාට පස්සේ විනාඩි 5 10ක් වුණා. ඉතින් මං කිව්වා ප්‍රශ්නයක් තියෙනවා සාකච්ඡාවක් තියෙනවා ගන්න කියලා අදත් කරමු කියලා. එතකොට එතනින් නෝන කෙනෙක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ බණ අහනකොට මතක් වුණේ මේ මේ ළඟදී මරණයක් සිදු වුණා. පුතා තාත්තට දාලා මරලා. ඉතින් අතර කිසිම තරහක් තිබිලා නැහැ. කොහොම සුවදව ඉඳලා තියෙනවා. පස්සේ පුතත් මැරියා. ඊට පස්සේ මොකක් හරි ගුඩ ක්‍රමයකට මේකට හොයලා තියෙන ඇයි මේ වුනේ කියලා බලනකොට ඉස්සල්ලා ආත්මේ මේ දෙන පුතා තාත්තා වෙලා තාත්තා පුතා වෙලා එයිදා තාත්තා පුතාම මරුවා. ඒ දෙන්නා අර ද්වේෂයෙන් මේ ආත්මේ පුතයි තාත්තා වෙලා ඉපදෙලා මෙහා දන්නේම නැහැ තාත්තා ගාවට යනවා මරනවා. ඒකල තමත් මරනවා. බලන්න අපි මේ කරන වැඩ කොහොමද ආත්මෙන් ආත්මයට යන්නේ කියලා හරියට විශ්වෝපෝ කතා කරනවා. මම කිව්වා පුත්‍රයන්ගේ තාත්තගේ සිනේහයක් ඔය තරමටම කෙලෙසක් උපදිනවා කියලා කාටවත් තේරෙන්නේ නැහැ. අම්මයි දරුවා අතර තියෙන මේ ස්නේහය ඔය ද්වේෂයමනේ. ද්වේෂය අනිත් පැත්ත. ඉතින් අපි කියනවානේ මාතා යතා මියම් පුතන් කියලා මේ අම්මා පුතා බලාගෙන ඉන්නේ කියලා. ඒක අපි සදාචාරයි කියන්නේ. අම්මා පුතා මරණයද ඒක හරියයි. ඒ දෙක දෙකයි. ওই දෙකම එකයි. ශුන්‍යගත යන කෙනාට ඕක කරගෙන ඉන්න වෙලාවක් නැහැ. අපි මේ ප්‍රේමනාපෝ අම්මාට හැල්ලවිලා. ප්‍රේමනාපෝ තාත්තට හැල්ලවිලා. හම්බ කරපු වස්තු නිච්චර සංසාරය අතහැරලා ඉතින් අපිට මොන වුණාද? අඩු ගානේ ඒ ගත්ත කයවත් අපි ගන්නෙ නෑ. මගේ කියා. ඉතින් ඒ වගේ මේ ආශාව තුල සදාචාරයක් තියෙනවා කියලා කට්ටිය කියනවා. ඒ ද්වේෂය තුල නෑයි කියලා කියනවා. බුදුරජාණන් කියන දෙකම එකයි. ඒ ආශාවෙම හේවණල්ල තමයි ද්වේෂිකය. නිසා ආශාවල් වැඩි අයට විශාල මානසික අසහනයක්. ඒකට කියනවා සයිකෝපැතික් කියලා. දුර අපි ඇට්‍රැක්ෂන් නැත්නම් මේ පොස්ට් ලයිෆ් එකට උතුම් දේශින් ගත කරනවා. උතුම් විජේත ගුරු ගෝලේ මරාගන්න. තාත්තල පුතල මරාගන්න. ලංකාවේ රාජාවලියේ 147ක්ම රජවරු බැරලා තියෙන්නේ පුතා මරලා. පුතා වහදීලා. පියෙන් යන. මොකද රාජ්‍ය ශිරිය නීතියෙන් මුන්ට බයලජ්‍ය දෙකම නැහැ. තාත්තා ඉන්නකම් මට මේ සැප විඳින්න බෑ. මරනවා. ලොකුසාන්ත කියනවා හොඳ වයසක හාමුදුර හිතන්නත් බැරිලු හොඳයි. ඒ තරම් හොඳයි. මේ හාමුදුර හොරෙන් සල්ලි ටිකක් එකතු කරා. හරිද? දැන් හාමුදුරන්ට ලැජ්ජයිලු ඉන්නකම් කවදාහකවත් ගෝලයකටවත් හිතන්න බැරි මේ හාමුදුර එහෙම දැක් එකතු කරනවා කියලා. ඉතින් ඕම ඉඳගෙන ඉලා දැන් ඔන්න ආසන්න වෙලා තුනක් දුක. ඊට පස්සේ කියලා තියෙනවා කාටවත් කියන්න කියලා අත්‍යන්ත ගෝලයට කතා කරලා දෙනවා මේ පොට්ටි දීන හරියක් තියෙන සල්ලි. ඒක නිසා ඔබ ඒකට කැමති විදිහට පිළිපැදපන්. මම තව පොඩ්ඩකින් අභාව ප්‍රාප්ත වෙනවා. අවසානයේ ලබාගත් මාර්ගඵල ඥානෙ දෙකෙන්ලා වැරෙන්න තියෙන ඒක තමයි මාර්ගඵල ඥාන කොටේ ඉන්න. හරි. ඊට පස්සේ අර සල්ලිංගිය කියන නිසා මතක් වෙච්ච ආන් ගෝලයා මුදුවට සැලකුවා. අනේ අර හාමුදුරුවෝ මැරුවේ නැහැ. පස්සේ පිටින් ගිහින් මැරුවා. ඒ හාමුදුරුවෝ පරදිකයි එහෙම අපායේ ඉතුරුලා තියෙන සල්ලි කොට විතරයි ඒ ලෝකසාන්ති කියන බුදුජානස මේක දැනගෙන තමයි කිව්වේ මාත ගන්න එපා. අත ගෑවොත් පිළියම් ලැබෙන්නේ තමන්ගේම ගෝලයක්. මොකද ඒගොල්ලෝ ඉන්නේ සාමාන්‍ය සිව්පසෙව් පේන තැනක නෙවෙයි ඉහළ මට්ටමක ඉන්නේ. මේ මට්ටමක ගියාට පස්සේ බයලජ්ජ නැහැ. ඒකට ශූන්‍යාකාරය අභිරමණය කරන්නත් බෑ. කවදද මේ නාකිය මැරෙන්නේ කියලානේ බලන්නේ. නාකිය මැරෙන්නේ නැහැ, ඩාකාවෙ ඉන්නේ නැහැ කික බලන්නේ. ඉතින් උපස්ථාන කරන මිනිහා නැගිටිනවා. ගෝලයට ඉල ගන්නත් බෑ වම අරන්නත් බෑ තියෙන්න බෑ ඒ වාගේ මේ අපිට හම්බෙන සැප සම්පත් නිසා අපි අර භාගය අද සතුන් මරණ කුඩු ගන්න ජාවාරකාරය නරකයි කියලා කියනවා ඔක්කොම නෙන්නේ මදේට ප්‍රමාදයට ලක් කළ මේ රාගයෙන් ඉන්න ධර්මයට ඇති කරන ධාර්මික ජීවිත ගත ඔක්කොම ඉන්නේ මත් වෙලා මේ මදේට පමාදයට ලක් කළා. එකෙක් කියන බඳ ලෝකේ එහෙම මදේට පමාදයට ලක් කළා නැති. ලෝකයේ ඉන්න ඔක්කොම. අර කොහොමද නෙවෙයි. මාන්නේ. ඒකදී අපි කියනවා මේ ආදරේ දන් දෙදේ කොහොඳයි. හොරකම් කරන එක දඬුවම් කරන එක හොඳ නැහැ. දෙය දෙන්නම එකම කාසිය දෙපැත්ත. මෙන්න මේක තේරුම් ගන්න සීල ශික්ෂා සමාධි ශික්ෂා පන්නනවා. පන්නුවට පස්සේ තමයි තේරෙන්නේ අපි මේ කැලි ගෑනි කියලා ඔටු ගෑනි ගත්තා වගේ අර ද්වේ රාගයෙන් කියන දේවල් අතහැරලා ද්වේෂයක් තමයි බදාන්නේ. දැන් මෙතන බුදුසසුන සඳහන් කරලා තියෙනවා මම ශුන්‍යකාරය අභිරමණය කරනවා මට මොනවද වෙච්ච ගමන් අත්ත සංජීවන තේින්න මගේ ගත්තා උබ්බ කට්ටා කරලා ගත්තා වගේ ඔස්සජ්ජ වච්චරිය තත්ත්වසෝ ඒ කයත් මම අතහැරලා. මේ වැඩේට පාවිච්චි කරන මේ භාජනයක් මම අතහැරලා තියෙන කියන ප්‍රයෝජනෙයි සලකලා ඉස්සර වැඩ ගන්නේ පටිලෝපන් හි තත්ත්වතාවි දසතක්. ඒක බුදු කෙනෙකුට ඒ චරිතය ගැලපෙනවා. ඉතින් කියන්නේ ගිහින් මේක කරන්න බෑ. නැත්නම් පුතජන්න මේක කරන්න බෑ. මොකද ඒ තරම් මේ බන්ධන කොටගෙන ජීවත් වෙන්න යා හිතන ඒවා යුතුයකම් කියලා ඒවා ඔක්කොම සමාජ ධර්ම කියලා ඒවා හිතනවා මොනවාද මේ ලෝකායත විශ්ය කතා කරන ස්ටේජ් ටැලන්ට් කතා කරන ඔය දේශන දෙන ඕන කෙනෙක්ගේ කතාහන අහගෙන හිටියොත් පේනවා මේ මනුස්සයා මේ ජීවිතේ නිවන් දකින්න කතාවක් නම් නෙවෙයි කරන්නේ. කාටෝන කරන්නේ බුද්ධ ආගම දියුණු කරා. ඒක මේ සිව්පසේ ලබා ගන්න. එහෙම නැත්නම් මේ හතරවනක් පිටිසට බණ කියන්නේ. තමන් වෙන්නේ කියන්නේ. ඒ තමන්ගේ ජීවන කියන එක නැහැ. ඉතින් ඒක බලන්න නම් අපි කියන්නේ මේ භාවනාවට ආපු ගමන් කච්චියක් තුළ එහෙම උනන්දුවක් නැහැ කියන එක. ඒක කියන්නේ. බොහොම සිද්ධ බලයි. පැවිදිච්ච ගමන් මේක තියෙනවා. ශබ්ද දුක්ඛ නිසන නිබ්බාන සත්‍ය කරණත් ආය කියලා කිව්ව ගන්නකොට පුදුමාකාර ශ්‍රද්ධාවක් එනවා. අනේ සුමාන දෙක යනකොට පාල්. සියලු උපසම්පදා වෙනකොට ආයේ. ඒක මොකක්ද නැති. අපි උපසම්පදා වෙලා පළවෙනි වතාවට ලෝක ශාන්ති අබ්බා වන්දනා කරන්න ගියා. ඒක අවුරුද්දකට වන්දනා කරන්න පුළුවන්. මම යනුරුද්දයි රාහුලාමි. මොකද මේ නම ලගේ ලැබුවා කියන්නේ. අනේ ගාන සාතු උපසම්පදය උදේ ඕක ගණන් ගන්න දෙන්න පුළුවන් නම් අවුරුදු 30ක් විතර ගියාට පස්සේ ඇවිල්ලා වන්දනා. උපසම්පද අවුරුදු 30ක් විතර තිබිලා අන්නේ එතකොට වටිනාකමක් තියෙනවා. මේ බැඳපු ගමන් ඇනිවර්සරි එකක් ගත්තා නෙවෙයි තියෙන්නේ. අවුරුදු 20 යනකොට දික්කලා වෙලා. ඊට පස්සේ පුළුවන් නම් ඇනිවර්සරි බලපං. ඉන්නේ ඉතින් මේ පටන් ගන්න එක නෙවෙයි එකක්සකම. ඒක දිගට කරන්න නම් යම් කිසි කෙනෙකුට මේ ශුන්‍යාකාරයේ අභිරමණය කරන්නේ. ඒ නැත්තම් මොහාරි වෙච්චම අර්ථ සංහිනෝ ශරීරෙට හිත ගන්න ගැතිය තියෙනවා. ඒ වගේම ඒ ඒ ගන්න අඩේට ගන්න කයක් දීලා ගන්න පුළුවන්. තරහට නෙවෙයි. කොහොමද දීලා ගන්න වෙනවද? ආන්න මෙවැනි ගතියක් ගැලපෙන්නේ බුදු කෙනෙකුට විතරයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා මේ ඒ එය එබඳු මුනි බුද්ධ මුනින්ට සුදුසු නැයි. අනික් කටියට හිතන්න බෑ. ඒකයි මේ බණ කියන්නේ. අනික් කටිය සාක්ෂි කරන බණ කියන්නේ ඔයගොල්ලෝ දැනගත්තට වැඩිය කැපකිරීමක් තියෙනවා. එහෙම නැත්නම් ඥානයක් තියෙනවා. එහෙම නැත්නම් ශික්ෂාවක් තියෙනවා. නැත්නම් හික්මීමක් තියෙනවා. මේ යන පාරම තමයි වැඩි. සිද්ධියක් එනකොට ආන්නේ හික්මීමට මනස යොත් කරගෙන මයින්ඩ් ස්පේස් එකක් හදාගෙන යනවනම් ඒක සම්මාදිට්ඨිය කියලා. එහෙම නැත්නම් අපි නම් කර තියෙන කයක තියෙන ආශාවයි මේ යොසුකම් නම්බන කියන වය කියන ඒ ඒ තිමිර පැටලේ හරහා තමයි අපිට සංසිද්ධියක් වෙන්නේ. අපිට ඒක විග්‍රහ කර ගන්න බෑ. ඒසා එවැනි පරිකල්පනාවක් ගැලපෙන්නේ බුදු කෙනෙකුට පමණයි. නමුත් අපිට බණක් වශයෙන් අහන්න පුළුවන් අපිට තර්කණේ නැත්නම් ණය ප්‍රශ්නකට දාලා ගන්න පුළුවන් බුදු කෙනෙක් මෙහෙම ඇති කියලා. ඉතින් මේක මම ඉස්ලාම කරපු ට්‍රික් එකේදී පාතිමාරුකෙක් එකේ ලියවැල්ලේ කතෝලික පල්ලියක් කෙරුවේ ඉන්දියාවෙන් ආවේ මුනිගල් ජීතුමා ආදිතර ඉංග්‍රීසිත් ඉතරම තේරුනේ නැහැ. ඉක්විය කෙරුවේ ඉංග්‍රීසියෙන් තමයි. හැබැයි මේක තේරෙන්නේ නැහැනේ. ඉතින් ආ බණකදී කියනවා බණකදී කියනවා කවදා හරි සෝවාන් මාර්ගඵලය ලැබෙන්නේ ඊට ඉස්සල දවසේ මරණය අත්දැකලා පස්සේ. ඉන්නේ ඉන්නේ ඉන්නේ ගිහින් දැන් මලක් කමක් නැහැ. මම මේ කාගෙන යන්න ඕන කියලා මූර්තයේ අත්දකපු දවසේ අමෘතය ලැබෙනවා. ඉතින් <coughs> එතකොට බය හිතන ඕනේ. දැන් ජීවිතේ දැහ ගන්න ප්‍රමාණය දුකක්, බයක්. කරදරයක් ඇවිල්ලා ආය කේන්දර බලන්න යන්න බාන එකක් බලන්න යන්න එපා. මේ කාගෙන ජීවත් දැහකට ඉන්න. ඒ නිසා මෘතේ හමාර හරහ තමයි අමුත් වෙන්නේ. ඒ නිසා බුදුචානන්ද සඳහන් කරනවා මරණස් මරණානුස්සති වික්කවේ භාවිතෝ බහුලීකතෝ අමතෝ ගතෝ අමත පරියෝසා. මේ මරණය නිතරම සිපක් කරන එක නා නිවන් මාර්ගයේ ඉන්නේ ඒකමයි දිනේ. ඉතින් පුතත්ගෙන හරි බයයි. මාර්ගය ගැන කතා කරන්නත් බයයි. සල්ලි දෙනෙමිට හරි බයයි. රූපලාවන්‍ය ගැන හොත්ටි හරි බයයි. මාර්ගය ගැන හිතන්නේ. ඉතින් ඒගොල්ලෝ ඕනේ දැලකමක් කරනවා. දැන් නිතරම මරණ මරණ. ඉතින් කල්පනා කරනවා හරි සත්තු මරන්න හොරකම් කරන්න කාමීත්‍යාචාරය කරන තරම් දෙයක් නැහැ. මොකද මරණ අයක් තියෙනවා. ඒසම් මරණය තමයි අමෘතයේ කිච්චුම දේ. ඒකේ මූර්ධ ඉගැන්වීමක් තමයි ඒකේ යෝගාවචර දතයිති ගැනීම තමයි තමන් ළඟ හැදෙන වැඩෙන සද්ධා විදී සති සමාධි ප්‍රඥා වැඩෙන්න නම් ඉන්ද්‍රියන් ඉන්ද්‍රයන් කියුණු කරන්න නම් කායේච ජීවිතේච අනපේක්ෂතාව ප්‍රකටයි. මේ කාය පිළිබඳව හෝ ජීවිතය පිළිබඳව තියෙන ආශාව අතහරින්න. මේ වෙලාවෙන් කොට අඩුවා. පුරුද්දට නසතරාල් හොයන්න යන්න එපා. පුරුද්දට බැංකු ණය ගන්න යන්න එපා. කුරුද්දට ලෝයස් ලවන්න යන්න එපා. කුරුද්දට සයිකියාට්‍රිස්ට් ලවන්න යන්න ඕන අමු පිස්සු දඩ. මේ මං කරන්නේ භාවනාව මතක් කරන්න පුළුවන් කියලා බලන්න. මට මේ සතිය පිටවන්න පුළුවන් කියලා බලන්න. ඒක කියන්නේ සතුප්පාදකය. නන්දා වික්‍රේ උපජ්ජති සතුප්පාදෝ. ඒක බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා සුතා දතා පරිචිතා වනසානුපෙක්ඛිතා දික්ඛියා සුප්පටි විච්ඡා කියන මට්ටමට අපි ජීවත් වෙන කාලේ මුතට බණ අහලා සුතා දතා මේක හොඳට ඒකේ තියාන ධාරණය කරගෙන පරිචිතා ඒක මේක ගලපලා මනසානුපේක්ෂිතා හොඳට මනසෙන් කලකලා විද්‍යා සුප්පටි විද්‍යා මේකයි බුදුහාමුදුරු පෙන්වන්න හදන මේ සතියේදී එක දිට්ඨියක් තියෙනවා සමාධියේ තව දිට්ඨියක් තියෙනවා ප්‍රඥා විපස්සනාදී ඔක්කොම කරලා අන්නේම දෘෂ්ටියක් තියෙනවා නම් එයාට මරණින් එහාටත් මේ සතිය යනවා යාට හිතෙනවලු මරණ වේලාවේ මම හරි දුකින් මැරුණේ හරි පීඩාවෙන් මැරුණේ හරි වික්ෂිප්ත භාවයෙන් මැරුණේ නමුත් මම ස්වර්ගයට ගිහිල්ලා තියෙනවා කොහොමද සද්දා දන්දා විත්‍රේ උපදී සතු කාර්යය කල්පනා වෙනවා මං ගියාත්මේ ඇති වෙන්න බණ කර බණ භාවනා කරා සුඛා දාතා පරිත්‍යා මනසාම පෙක්ඛිතා දුක්ඛා සුප්පත්ති විද්‍යා එසමේ මේ සුත ධත ඒ කියන්නේ කර කර ඉන්නේ ඒක අපේ අමලියකදී කරදරයකදී අනිවාර්යම කෙකොඩක. නමුත් ඒක දැනගෙන කරනවා නම් මම මේකෙන් තමයි ඒකට වෙන්නේ. ඔය හම්බ කරපු සල්ලි වලින්වත් සාහිතික ටිකේවත් ආව සත්කාර වලින්වත් මේ සතියෙන් කියන එක දන්නවා නම් ඒ මිනිස්සයා ඒ මිනිස්සයා දෙස්පදුන් බැඳගෙන බැඳගෙන නටනවා. කියන්නේ මේ වලින් නටන. එයා ඒකට ආඩ්‍යව නටන. ආන්නේ පුච්චල ලෝකේ නැහැ. එහෙම අභීත වැඩ කරන කටයුතු කරන ඇත්තෝ නැහැ. මේ මොනවා හරි එකක් අල්ලගෙන නටන අයගොල්ලෝ ගා හොඳ පැහැදිලි රෝග ලක්ෂණ තියෙනවා. මේ ජීවිතේම නිවන නෙවෙයි පතන්නේ එකක් අනිත් එක සයිකියාට්‍රික් අප්සෙට් එකක් තියෙනවා. ඔන්න ඒ කප්පේ තමයි අද සාර්ථක වෙලා තියෙන භාවනා ජීවිතේ නැත්තම් භාවනා කර්මස්ථානයක් ඇති. මේක මොකක්වත් ඕනේ ඒක අතේදී ඕනේ. අපි නිකන් අහිංසක ආධුනිකයෙක් වගේ කටයුතු කරනවා නම් ඒක අති සුන්දර බවක් තියෙනවා. ඒක ඔය සෙන්බුත් ධර්මයේ පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. කාටවත් අඟවන්න එපා. භාවනා කරනවා. ඊට පස්සේ කරන එළඹ සිටියේ මොකක්ද එළඹ සිටියේ කියන්නේ? ඒතරෝම කය ගැන කල්පනා කරගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ අර්ථ සංයම. ඒක න අර්ථ කුසලයේ කියන්නේ. අපිට බෑ මොකද අපිට දෙක හාස්‍යක තියෙනවානේ. මම අරගෙන බලන්න ඕන අරගෙන ඉඳපු විශ්ල කරන්න ඕන මේ කරන්න ඕන ඉති උපසම මහර බන්දර කියලා කියනවා ඒ හැම එකකින්ම බයක් සර්වඥාන්ත කියන්නේ උන්වහන්සේ ගැළපෙනවා ඉතින් චරකා බහුබේරවා අත බහු අත දංශ සිරිසප්පා මින් අකුණු විදුලි ගන්නවා බය කරනවා මහා කටක් ඇති නයිට් වෙනවා එහෙම නැත්නම් මයිනරක් අදිනවා වගේ රද්ද ඇති කරනවා එහෙම නැත්නම් මේ මැදි මදුරු දසන සත්තුගේ හිගය කරනවා ඉතින් එතකොට අර ශුන්‍යාගාරයට ගත කරපු කෙනාට මේව වැඩිනේ. ඒ බය බේර උපදින දේවල් වැඩි. නැසිමතුරු උපදිරු වැඩි. ඉතින් ඒකෙද්දි එයා ඒ ශුන්‍යාගාරය අභිරමණය කරනවා නම් එයාගේ මයිලක් හොල්ලන්න බෑ කියලා කියන ওই මාරයන් මොන බලද? බුදුජානක වහන්සේ දැන් හිත පුතු වෙනවා. කියාගෙන ඉන්නකොට තමයි මාරයා පරිදිලා ගියේ. ඇවිල්ලා ගියාට පස්සේ මාර දුවල් තුන්දෙනා දැක්ක තාත්තා ඇවිල්ලා ෆුල් ෆ්‍රස්ට්‍රේටඩ් ගාලා පිටිය දිහාට බුදු. ඊළ ඇවිල්ලා හුව මොකද මොකද තාත්තා වෙලා දින් කියලා නුනා කියන්නේ වැඩි හදන්නේ. පිටික් පන්න හදන්නේ ඒගොල්ලෝ කියලා. ඒම කරන්න බෑ අපි දෙන්නම් ගේම මාර දුවරුන්ට කරන්න බැරි දෙයක් නෑනේ. ඒක ඕනේ ඕනේ ඡන්දයක් තියෙනනේ මාර දුවරුන් නිසා. ඕන තැනක යුද්ධයක් තියෙන මාර දුවරුන් නිසා. ඕන තැනක නඩුවක් තියෙන මාර දුවරුන් නිසා. පොලිසිය කියලා එන්ටි දාන්න ගියා. කියන්නේ සම්බන්ධද? ඒ ඉස්සර ඉස්ලාම් කියන්නේ මම දෙතුදෙනෙක් කියලා තියෙනවා. ඌ තාගාල හොයලා කියලා මෙන්න මෙන්න මෙන්න මෙතන ඉන්න තුකුලම ගන්න තැන. මෙතන තමයි එඩිපන්නේ. ඉතින් මාර්ගුන්දරා කියලා කිව්ව තාත්ත බයිනක දෙන්නේ කියලා ගන්නා ගන්නා රතිය වයන්නා අනිත් එකන ගිය ගැතේ සතේච්චේ ඊවන අපේ ඇඟලා තියෙන්නේ බුදු සුදු මයිලක්වත් පිළුනේ නෑ ඇද්දගත් අරලා. අරලා බැලුවා නම් මොකක්ද? මේ නොන්න නාඩගම් නැතුව ඇද්දක ඇදියොත් මේ කොල්ලන් කොලන් ඔක්කොම තියෙන්නේ. ඇද්ද ගැනීම නැත්නම් අර ශේරම ඒගොල්ලන්ටම විහිළුවක් වෙනවා. ඊක අතහරින දවසේ සර්වචන් වහන්සේට බුද්ධට ආපු මේ නාටිකාංගනාව නටනවා ඉස්සල පොඩක් බලන්න හිටිය අමුන්ගේ තියෙන මේ අඟරනල. නැති පිටි වැටගන්න. මේ එක්සෙනම වැටලා ගුඩිය ගන්න. ඕනම කෙනෙකුට කරන්න තියෙන වසම ඉල්ලජ්ජාව තමයි ඒක රඟ දක්වගෙන එනකොට ඇත්තටම ලැබෙන්නේ. දවසක් ඔය වේගවන් ධර්ම ගෲප් එකේ ડોક્ટર පතිරණයි ડોક્ટર පරාක්‍රම ප්‍රණාඩි දෙන ගහ ගන්නවා. පරාක්‍රම ප්‍රණාඩි මේ ජීවිතේ නිවන් සඳහා විතරයි ධර්ම තියෙන්නේ. අරුණ පීස්තු ගන්න කොල්ලන්ට PhD එකක් ගන්න. ඩිප්ලෝමා එකක් ගන්න. දෙන්න වන්න පුළුවන් තරම් පුතා ගන්න මම කල්පනා PhD අරන්නවා ඩිප්ලෝමා අරන්නවා මම තමයි ආර්ථික බෞද්ධාංශ කටයුතු කරන්නේ. දෙන්න අන්තිමට පුතුවක් ගත්තා. මේ මේ තව පොඩ්ඩකින් අපි වාහන ගන්න යන්නේ. බලන්න ඉතින් ඕටින් විතර. ආඩක බලන්න. එක පාරට ගොඩේ දැක්කේ ගාන. අරගෙන තේ අර්ධෙන්නට නිදිදැජ්ජා හිතනවා මම ඒක ටීම් ලෙක්චර් කෙනෙක් අනිත් එක නම් ප්‍රොෆෙසර් කෙනෙක්. ඉතින් අපි දෙන ගහ ගන්න හදන්නේ. දැන් බලන මිනිස්සෙක් නැත්තම්. ඉවරනේ ගේම. ඒකේ පරක්ක මහල තුන ගොඩින් ඉඳලා කෙරුවේ කියලා. නෑ ඉතින් මට ගහගන්න බෑනේ. මං කියුවේ ඔයගොල්ලෝ තියා බලන එක වැහුවා. අර දෙන්නගේ හේම පුතුවක් දෙන්න දැම්මා. හරියට ඇඳුම් ටික ගැලවිලා ගියා. අපි මේ නටන නාඩගම් ඔක්කොම අවශ්‍යන්නේ අපේ දිහා බලන්න. සයිකෝපැතික් ඩිසීස් එක එන්නේ කොසයිකෝපැත් සල්ලා. සයිකෝපැත් කවදාකවත් මුකුත් කරන්න බෑ. එහෙයිය ටිකක් ඕන. ඒ නිසා ගුරු පඬිස්සාරට කියනවා දක්ෂම කර්මස්ථානාචාර්ය වරේකට අනුගාමිකයන් සිටිය යුතුම නැත. විෂමූර්තිතුමා කියනවා මම පිටිපස්සේ කවුරු වෙනවනම් මං සින්දේ තීරලා නැහැ. මම හොලන්නේ මම මේ කයෙන් වැඩ කරන කයටත් ආසන කර ඉන්න කොහොමද මේ අරයමගේ ගුරුන්වහන්සේ ගුරු දෙවියන් වහන්සේ අරකයි මේකයි කියනකොට ඇඟ හිදිරට අද මේ කොල්ල දෙල්ල ලව් එකක් තමයි ඒ විදිහක් නෙක නෑ දක්ෂ ගුරුවරයෙක් වුණාට කර්මස්ථානාචාර්යෙක් වුණාට අනිවාර්යක පිරිසක් සිටිය යුතුම නැත හිතියොත් ටැග් ගහලා තියෙනවා මලකට කාලා තියෙනවා පුස්කාලේ තමන්න තියෙන්නේ ඕන වෙලාවක ඕන තැනට ගියා ඉඳලා විශ්ව ගත කරන්නේ. දැන් මේ කට්ටියත් සම්බුර කරන්නයි මේගොල්ලන්ට වත් පිළිවෙත කරන්නයි ඒක ඒ නිකන් අනවශ්‍ය බරක් කරගන්න හොඳයි. ඉතින් මේ මරණය නැවත සීගත කිරීම ඒ නැත්නම් මේ මම මේ තුම්බන්නේ මේ මම බලලා සාදු කියන අක්තියක් කියලා විතරයි. නැත්තම් තනි වෙලා ඉන්නකොට මං කාට දෙන්නේ? මේක අස්තමෝට මේ ත්‍රිපිටකය උගන්වන්නද? පරිසම්පාදේ උගන්වන්නද? උන් සාදු කියන්නේ නැහැ. ඒ නිසා දේශීය තැනක අපි බණක් කියනකොට මිත්‍යා දෘෂ්ටිකයන් අතර බණක් කියනකොට ඒ දෙගොල්ලක ප්‍රචාර සම්පූර්ණ වෙනස්. ලිංග විශේෂයෙන් බික්ෂුව. අරගොල්ල බලන්නේ සයන්ටිෆික් පැත්තෙන් විතරයි. මම කවදාකවත් කැමති නැහැ තව බික්ෂුවකට වඳින්න. මොකද ඒ තව කෙනෙක් තව කෙනෙක් වඳින්න. ඒවන ෆිලොසොෆි එක විතරයි අවශ්‍ය නැහැ. අපේ රටේ ෆිලොසොෆි කියවම කියන මේ බුදුහා බුදුහා ඉස්සෙල්ලා සෝන්ගේ බණ කිච්චේ හිටිය දැන් නිකන් ෆිලොසොෆි එක කතා කරනවා. උන්ට ඒක අල්ලන්න. උන්ට ඕන කරලා තියෙන්නේ ආයෙ සාදු කියන්නේ ආයෙ සාදු කියන්නේ මොනව හරි කියයි කියන්නේ. ඉතින් මේ දෙක අතර හැසිරෙනකොට ධර්ම ප්‍රචාරය අනේකන දැනගන්න ඕනේ. ඒ හැදෙන පරිසරයේ හැටියට මේ උඹගන්නේ අපේ අනුගාමිකයන්ගේ තියෙන පිස්සුවර තමයි. ඒ කියන්නේ සයිකෝපැතික් එන්න බෑ. කෝ සයිකෝපැත්ස නෙවෙයි. කෝ සයිකෝපැත්ස තමයි මේක කුඹල කියන්නේ. මේක තමයි මාධ්‍ය කියලා කියන්නේ. මේක තමයි සෝෂල් මීඩියා කියලා කියන්නේ. මේකට අහුවෙච්ච නැති කෙනෙක් නෑ. අහුවෙන්නේ නැතුව බෑ. මොකද හිතනවා මේ මගේ ජනප්‍රියභාවය මම ඔක්කොම කියන්නේ හිට්ස් ගානේ. ඊට දාගුවා හිට්ස් ගානේ තමයි ඉන්නේ කියලා. ඒක වෙනම කලාවක් ඒ. ඒක වෛශ්‍යාවතුන්ට හොඳයි. ඒ නැත්නම් කැසිනෝ වලට හොඳයි. බිස්නස් වලට හොඳයි. මේක නෑ ශූන්‍යතාවයට යන්න හරිද අපිට උඹව අංගානි දැකේ කපාන. නැත්තම් ඔය කියන වැහි අසුර නැති මාතුරෝ වැස්ස අකුණු ශීරම වයිකින් කියනවා. ලෝමම්පි නතත් ඉන්දයේ ශුන්‍යාගාරතෝ මහා. ඒ මුනිවරයාට මයින් ගහක්වත් හොල්ලන්න බෑ එක්කී. මොකද මේක කැප කරලා නැති. ඒකෙන් අපිට තේරෙනවා ඇයි අපි පරියන්කෙන් නැගිටින්නේ කියලා. ඇයි අපි සක්මණෙන් නැගිටින්නේ. ඇයි අපි භාවනා කරගෙන ඉන්නකොට හිත පිට යනවා. මේ මේ මේ කියන මොකක් හරි බයකට තමයි. ඒසොර කාය ආශාව නිසා තමයි අපි නැගිටින්නේ. එයා දන්නවනම් තමයි නැගිටතර ගමන්නේ තව එක චිත්තක්ෂණයක් නෙවෙයි. මේක දිහා බලලා මේ කැපකිරීමක් තව පොඩ්ඩක් කරලා හිටියොත් එnde එnde එnde එnde එයාගේ අර ඉමුනිටි එක කියන එක හදිස්සිය තීන්දුව ගන්නකොට පොඩ්ඩක් කියනවා. ඊ එකනේ කාතාවක් ඉවත් කළ තිබුණා. භාවනා කරනකොට කරනකොට මගේ අර දරා සිටීමේ ශක්තිය මම පරීක්ෂා කරලා බලලා තමයි නැගිටින්නේ. මම නැගිටිනවා වෙන එක. හැබැයි මෙතෙන් යන ඒකෝට මට වෙන පොඩ පොඩ පොඩ පොඩ අර වෙන්නයින වේදනාවක සංකල්ප නැගිටින්නේ. වෙන්නට බඩගින්නට සංකල්ප නැගිටින්නේ. පොඩ්ඩක් ඉඳලා බලන්න මේ වෙලාවේදී කාය ජීවිත දෙක අපිව හෙට්ටු කරන්න හැටි. එතකොට අපි කයින් වැටක් ගන්නවා. නැත්තම් අපි කොයි වෙලාවෙ මේ කය නලවණ්ඩයි පිනවණ්ඩයි වගේම අනුන්ගේ කය නලවණ්ඩයි පිනවණ්ඩයි තිරිසං තිරිසං ඒ තිරිසං ලෝකේ අපිට චිත්තක්ෂණයක් සතියකින් ඉන්න පුළුවන් නම් අපිට පේන පොඩි බීජයක් අපි ළඟ තියෙනවා. අපි ගෙනාවු ඥාන දායාදයක් අපි ළඟ තියෙනවා. ඒක මොහොතක් ඉන්න පුළුවන්. තව එක හුස්මක් ගන්න පුළුවන්. තව එක පියවරක් කියන්න පුළුවන්. නැත්නම් මේ කෙනෙක් ඔක්කොම කෑ ගහද්දි මට හුස්මක් ගන්න. මට ප්‍රශ්නයක් නෑ. මගේ හිතේ කැන්සරයක්, කයි කැන්සරයක් තියෙනවා. මොකද මට දැනගන්න පුළුවන්. නැත්නම් කවුරු හරි මට චෝදනා කරනට ස්තුති කරනවා. ඔක්කොම අමතක කළා මම දැන් මෙතන ඉන්නේ කියලා දැනගන්න පුළුවන්. මම මේකට කියන්නේ මොන කැන්සර් එකකටවත් මොන ස්තුතියකටවත් මොන සත්කාරයකටවත් සත්‍ය මකන්න බෑ. සත්‍ය ඒ තරම්ම බීජයක්. ඒකට මම කියන්නේ ඒක ජන්ම දායාදයක්. මානවත්වයේ ජන්ම දායාදයක්. කිසිම අධ්‍යාපන ශිෂ්ටයක මේක ගන්නන්නේ නැහැ. ඒක සත්‍ය බලමයි මේ පොතේ ඥානකොණික ආන්දෝ කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මෙහි වූ සතියක් බුදු වෙන්න තරමට ඉතු කරගන්න පුළුවන් කියලා කියන්නේ බුදු කෙනෙක්ම පහළ වෙනවා. අනිත් ඔක්කොටම සතියට වැඩි ශ්‍රද්ධාව ලොකුයි. සතියට වැඩි වීර්යය ලොකුයි. සතියට වැඩි සමාධිය ලොකුයි. සතියට වැඩි ප්‍රඥාව ලොකුයි. අර අහිංසක සතියට කවුරක් කරදරද? එතකොට බුදුන් සිතන සතිය කියනවා නබං ඵලෙය මහස දෙදර බුදේ. අතරින් ඡලෙය භූමි කම්පා වෙච්චාවයි. අනිත් හැම සතෙක්ම බයව කල්බල වෙනවා මේ උපදීන්ගෙන් දුර වෙච්ච මේ තථාගතයන් වහන්සේට ඒ කවුරු කොයි ඇත්තේ සීසිකට කිව්වත් එයාට කලබල වෙන්න දෙයක් නැහැ. ඒකෙන්ම දැනගන්නවා මේ ධර්මයේ ථානයක්, ධර්මයේ ලේනයක්, ධර්මයේ අරසාවක්. අනික කටේ වෙනකොට ඉක්මනට දුවන්න බලනවා, පුංචු ඉගෙන ගන්න බලනවා, කරාටි ඉගෙන ගන්න බලනවා, පිස්තෝලයක් ගෙනියන්න බලනවා, සයිනයිඩ් කරලා ගෙනියන්න බලනවා, ආදිසියකදී පාවිච්චි කරනවා. මේක මොකක්වත් නැහැ. අර පුරුදු කරන දඩ සතියෙම තමයි පාවිච්චි කරන්නේ. ඒක දුර දෙනකොට අමාරුයි. මේ මෙවැනි සතියක මෙච්චර දුර දිග වීදෙන දෙයක් තියෙනවා. ඉතින් සතියට ආලවට්ටක් ගන්නවා. සතියට ආඩ ආඩම්බර දාන මේ ආඩම්බර දානවා. කොහොම කෙරුවත් බුද්ධානුස්සතිය කිව්වා සතිය තමයි. දේවනානුස්සතිය කිව්වා සතිය තමයි. බුද්ධානුස්සතිය සංඝ ධම්මානුස්සතිය සංඝානුස්සතිය මරණ ඔක්කොම කියන්නේ සතිය තමයි. ඒක එක්ක සතිය වෙන්නේ නැහැ. අර ආලවට්ටම ගන්නවා. නිසා මේ සතිය වඩනවා නම් ඒ කෙනාට උපදීන්ගෙන් ගැලවෙන්න උදව් වෙනවා. ඒ කියන්නේ කායයේ নিরপেক্ষ කටයුතු කරන්න හිතේ නැත්නම් කරන්න පුළුවන් නම් එයා බය කරන්න හෝ පිනවන්න මොකක්ද? ඒ ඒ ඒ ඒ ගමනේ ඒ කියන ඒ කියන පරිපේරි අපි සෑහෙන දුර ගිහිල්ලා අපිට සතුටු වෙන්න පුළුවන් මොකද අපේ අපේ අම්මලා තාත්තා අපිට මේක උදව් කළා නෑ අපි ඉගෙන ගත්ත ගුරුවරු එක්කෙනෙක්වත් අපිට උදව් කරලා. අපි පූජා කරන මල් පහන් හඳුන් කුරුවරි නෙවෙයි මේක වෙලා තියෙන කල්යම් මිත්‍යාශ්‍රමික. ඒකට යෝනිසෝ මනස්කාරය අවශ්‍යයි. ඒ වගේම තෙරපින් කරලා තියෙන ගියාට පොංගක් මල් පූජා කරලා ඇතියක්. ඒකයි මේ ලැබීම් වැඩි අපිට. ඒක හරිද? අපි කල්යම් මිත්‍යාශ්‍රය යෝනිසෝ මනස්කාරය තියෙනවා නම් අපි කට්ටියට සමාන කරන්න ලෝකෙ කිසිම සතෙක් අලෝකේ පුරාවට ඇවිදලා තියෙනවා ඒ ඔක්කොම මේ මේ දිය පිනවන, කන පිනවන, රස පිනවන දේවල් වල තමයි අපිට මේ අඳහැර පාන්නේ. ඒ ශාපි මේ දැනට ලබලා තියෙන අපිට ළඟා කරගෙන තියෙන දේවල් අගේ කරන්නේ අපි බලන්න ඕන මේක මේ අනුන්ගෙන් ආදර්ශයක් ගන්න බෑ මේ මොකද මමම පූර්වගාමී කෙනෙක් වෙලා මේක තවදුරටත් සැලකුල් කරන්න වගේ චිවුණු චිවුණු කරගන්න නම් එකක් තමයි ඒ කය සහ ජීවිතය පිළිබඳ තියෙන ආශාව අදහන්න. ඒක තමයි කමනුෂ්‍යය. ඒ ටික කුච්චිතවාදයට වැටෙනවා. ඒ ටික නාස්තිකයි. ඒක කාටවත් කියන්න බෑ. Tamanda කරතේ. කාටවත් කියන්න යන්න බෑ කායික ජීවිතයේ ධනපෙක්කතාව උපටපිට ඒක තමයි සීසයිඩ් බොම්බින් කියන්නේ. ඒක තමයි ප්‍රභාකරන් දින්නේ. දැන්වත් පාකිස්තානයේ පුරුදු ඒක ඒක තුච්චයි. ඌ මැරෙන්නේ අනුට කරන්දු ගන්න. ඉතින් කියන්නේ කාටවත් කියන්න එපා. ඔබ කරපන් අද ධම්ම දේශනා නිමයි සියුණාටම පිරුවන් සම්ම වේවා කියලා. සාදු සාදු සාදු